මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ කීරාලාරච්චිලගේ බක්කි කරත්තයත් එයට ඈඳෙන ලද හඳයා නැමැති ගොන්වස්සත් හොරු ගද්දා සිට ආරච්චිලා ඇවිද්දේ පයින්. මේ දුටු ආරච්චිලගේ තරහකාරීන් හූ කියමින් සිනාසෙනු දුටු ඔහු ඔවුන්ට තර්ජනය කළේය. ආරච්චිලා ආ ආ බොලා බොලා අයි මට හූ කියන්නේ ඈ <laughs> මං පයින් ඇවිදින හින්දාද? මේ පයින් ගමන ඇඟට බොහොම සනීපයි කියලා අපේ පඬිතැත්තෝ මට කීවේ. ඒ හින්දායි මම මේ පයින්ම යන්නේ. ආ, ගාටනවා ගාටනවා. මේ අහපල්ලා හිවලුනේ. ඔලා මිනිස්සු නෙවෙයි මේ මුවන් පැලැස්සේ කැලේ රිංගලා ඉන්න නරි හිවල්ලු. ආ. <laughs> <laughs> නවත්වන නැද්ද පෙරාගේ ඔය කෝලම් නරි හූව ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ බොලාව් කවුද මේ ඈ කවුද කවුද මේ ඉන්නේ කවුද මේ ඉන්නේ ඈ ආ මං ඊයර පැල් රැකලා අද ටිකක් වේල පහෙන් නිදාගන්න ගියාම මේ නරිහුව මටත් ඇහුණා ආච්චිලා මේ අපේ වෙදිකාර ඇත්තෝ නේද හා එමු එමු මෙහාට එමු බලහන් වෙඩික්කාරයෝ දැන් මේ හේන් වල වැඩ කරන එවුන් ඉස්සර එවුන් නෙමෙයි. <laughs> ඒ ඉස්සර ඇත්තෝ මැරිලා වලදාපු තැන්වල. දැන් ගහකොළත් නොකු වෙලා. දැන් ඉන්න මේ ඇත්තෝ ඒ කිසිම හොඳක් නහකක් නොදන්න මහා හිවල්ලු වගේ හු කියන්නේ. හා මාන් ඔවුන්ට උගන්වනවා හොඳ පාඩමක් කටවල් පියාගෙන නොහිටියොත් වෙදිකාරයා මේ බොට බැරිද ගිහින් කියන්ට මේ මං කවුද කින්ද මන්ද කියලා තෝරලා දෙන්න උන්ට බැයිද ඔබට මම මේ ඒ ඇත්තන් හිටිය තැන පහු කරගෙනයි මෙතෙන්ට මං ගැච්චුවේ පංගුවක් ඇත්තෝ මට අත්හරුප කිව්වනේ පන්දමා කියලා ඈ මොනවා මටත් දැන්නද ඈ දැන්නයි කියන්නේ ආරච්චිලා ඇත්තෝ නොහොබිනා කටකතා කියලා හිකි හිකි ගෑවනේ හරි හරි ඉඳා බොට සුරුට්ටුවක් ගන්න මේ මොනවද මේ නොහොබිනා කට කතාව කියපම් බලන්න එක ගැටේ කීවා තමුන් නැහැ ඒ දවස්වල ගොනයි කරත්තේ තියෙද්දි මේ පැලස්ස හරහා කඟ වේනෙක් වගේ ඉලු ආවේ තව එකෙක් කියනවා ඒ කරත්තේ වේගයෙන් යන ගම ගොනාට තලන කෙවිතෙන් ඒ ගොයියටත් පහර දුන්නා. තව කොළු ගැටෙක් කීවා ඌටත් දවසක් දා කෝටු පහර දුන්නයි කියලා. මං නිකන් නෙවෙයි උන්ට ගැහැව්වේ. එක්කෝ උන් මගේ කරත්තටවත් මටවත් මායින් නොකර පාරහරහින් තැති. <laughs> නැත්තං උන් පයින් ගාටද්දී මම මගේ වෘෂභ වාහනේ නැගිලා හක්මන් කරනවට නොකමැත්තෙන් මට හරස් කපන්න ඇති වුණා. තව එක ගොයියෙක් කීව ආරච්චිල මහත්තයෝ. ඔව්. ආරච්චිලිය දැන් හරියට තටු නැති සකලෙක් ගානයි කිය. සකලයා කීවේ මේ මගේ කරත්තේ ගුණයි නැති හින්දා දැන් මං පිහාටු නැති මොකෙක් වගේද කීවේ මොකෙක් වද කීවේ සකලෙක් ගානයි කිය. ඒ කියන්නේ මං දැන් ඉගිලෙන්ට බැරි තටු නැති කුරුල්ලෙක් වගේ කිව්වා. කොයි එකාද මට ඒ යනුපදේ කිව්වේ කොයි එකාද කිව්වේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ පුතෝ. ඊවේ ආරච්චිල මේ. ඒක මම පස්සේ කියන්නේ. නෑ නෑ නෑ පස්සක් බෑ දැම්මම කියන්න ඕනේ. අවවැඩිකාරෝ දැම්මම කියන්න ඕනේ. මේ ගම්මුලා දයන් යන පුරස්නෙට පස්සේ උත්තර දෙන්නම් කියන්ට තහනම්. තේරුණාද? කවුද මට කිව්වේ මං සටුලති කුරුල්ලෙක් පක්ෂියෙක් වගේ කියලා? කවුද කිව්වේ? <laughs> ඈ ඔව් කියපන් කියපන්. අර බලන්න ඇත්තෝ. ඈ පේනවද අර කුඩයක් ඉහලගෙන මේ පැත්තට එන්නේ කවුද කියලා? කො කො කො කවුද කවුද කවුද කුඩි ඉහලගෙන ඉන්නේ? කො කො මගේ ගුණ ගුණයි කරත්තේ හොරකම් කරපු හොරාදේ ඈ ඈ නෑ නෑ නෑ වම් පැලැස්සේ බෙදා ආරච්චිලාලා මං යනවා ආරච්චිලා ගොඩයි කරත්තේ හම්බ වුණාද නැත්තම් මේ මේ ඈත පළාතකට අරගෙන ගිහිල්ලාද හොරා කොහේ ඉඳලා දාවේ කියලා හොයලා බැලුවද? ඒක මේ ළඟම ඉන්න හොරේ කියලයි හීම් බණ්ඩා මට කියන්නේ. ඔව් හැබැයි මං ඌව 18 මාසෙකට මහවලු ගෙදරට දොක්කන්ට කලින් කෝටු මස් කරලා ඉපස්ස බලන්නේ වේද මාමා. <laughs> මං දැනගත්තට කමක් නැද්ද මේ ඒ හොරා කවුද කියලා ආරච්චිල. හැබැයි විද මාමා සැකකර යා වෙස්වලාගෙන ඇවිත් ඇහුවත් කට හොල්ලන්ට එපා මිනිහා කවුද කියලා. තේරුණාද? මිනිහා වතුර යටින් ගින්දර ගෙනියන හොරේ. ආමෝ හොරේ. මම මොකටද ඉතින් හොරෙකුගේ තොරතුරු මෙන්න කාටවත් කියන්නේ ඈ ඒ වුණත් දැන් මේ කෝයි ගොන් වස්සයි කරත්තේ ඒ දෙකම හොයන්ට මං ඇරියා මිනිස්සු. මේ කොහි කොහෙද ඇරියේ? පංගුවක් ගියා මිනිපේ ඔය හසලක පැත්තට හරි හරි පංගුවක් ගියා රංවලට ඔය අට්ටල මෙට්ටුවට තව දෙන්නේ ගියා ඌරුගල හුන්නස්ගිරියට හරි හරි ඒ ආරච්චිල කිව්වා නේද ඒ හොරා මේ ළඟම ඉන්න හොරෙක් කියලා ඈ ඔව් ඉතින් එහෙමනම් ඇයි ඌව අල්ලන්නේ නැතුව මේ මිනිස්සු ඇරිය ඔය හතර දිබ්බාගෙට මේකේ වදේ මාමා මට තව ආරංචියක් ආවා මගේ හඳයා මස් කඩකාරයට විකුණලයි කියලා. අනේ යසගොන් වස්ස පංගෝ බලපංගෝ ඔය ඔය උර ගව ඝාතනය කවදාවත් මේ පැලැස්සේ පැත්ත පලාතක තිබ්බ දේවල්ද නමුත් ඉතින් දැන් හරක් හොරු මුවන් පැලැස්සටත් ඇවිල්ලා හැබැයි මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා ඒත් ඉතින් දැන් දවස් ගාණක් ගියාම කොම්වස් හගේ ඇටකටුවක් නැතුව ඇති නේද මං ඇරියා හඳයාගේ මේ හැම කොහේ හරි තියනවද කියලා හොයන්ටත් දෙන්නේ. තව මිනිහෙක් ඇරියා උගේ අන්තට්ටුව හොයා බලන්න. මේ එතකොට කරත්තේ තියෙන්නේ කොහෙද කියලා හෙව්වද? මං හීම් බණ්ඩ ඇරියා කරත් හදන තැන්වලටත්. තව මිනිහෙක් ඇරියා gadol පුච්චන පෝරණු තියෙන තැන්වලට. ඒ කියන්නේ කරත්තේ කඩලා බිඳලා දරට විකුණලාද කියලා හොයා බලන්න. ඊම් බණ්ඩා හින්දගෙන ආවා කරත්ත රෝද පට්ටමක අණ්ඩයක්. නෑ. ඕ හැබැයි ඒක මගේ පිරික්කලේ කෑල්ලක් නෙවෙයි. ඕ. ඉතින් ඒ පරිසාවල් එහෙමම කරද්දී මම මේ හිතුවේ වෙදමාමගෙන් යමක් අහන්නයි. ආ ඒ කියන්නේ මට සැකයි මේ මේ මේ මාවත් සැකද ඈ මාවත් සැකදේ ගොන් හොරකමට ඈ ඒ කියන්නේ මාවත් ඒ ගොන් හොරකමට අල්ලන්න යන්නේ එතකොට ආරයි නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ එහෙම නෑ එහෙම නෑ එහෙම නෙවෙයි නමුත් විද මාමා දන්නවා මම සැක කරන හොරා ගැන බොහොම හොඳට ඕන්න කවුද අපේ හොරා? මං සැක කරන මේ හොරා විදමාව මගේ වත්තේ කුඹුරේ හේනේ වැඩ කරන හොරේ. ඌ දාඩිය පෙරාගෙන රෑදාවල් වැඩ කරන බොහෝම සංසුන් හොරේ. ආව් ආව් ආව්. කවුද ඔය කියන හොරා? <laughs> ඒ කවුරු නුමුත් කොහොමද මිනිහා සැක කෙරුවේ? මං අහන්නේ මේ ඇහින් දැක්කද ගොණයි කරත්තෙයි අරගෙන පණිනවා. ඇහෙන් නැතුව මේ කනෙන්ද දකින්නේ. ඕනම් මට යකා නගිනවා ඔන්න ඔහම ප්‍රශ්න වලට. ඒ යකාව මර්ධනය කරගන්නවා හොඳයි ආරච්චිල. හ්ම් මොකද මා දැනගන්න කැමති ඔය සැකකාරයා මගේ වතු පිටිවල වැඩ කරන මිනිහෙක් නම් මාත් විසින් පරිස්සම් වෙන්න බෑය. ඕව් ඕව් එහෙම පරිස්සම් වෙන එක බොහොම හොඳයි. නැත්තම් ඔය ඇහි දාන කණ්ණාඩි කුට්ටමයි ඉනේ ගහන යතුරු කැරැල්ලයි මේ ගෙදර තියෙන සල්ලි සේරමයි කොම්බල මේ මේ මේ මේ ආනවරච්චිල මම මගේ වැඩට ගන්නේ කිසිම වැරැද්දක් නොකරන හොඳ මිනිස්සු. තේරුණාද? හොඳ මිනිස්සු. නමුත් නමුත් ඒ හොඳ මිනිහෙක් තමයි මගේ හඳයයි කරත්තේ අරන් පැන්නේ කියලා මං සැක කරනවා මාමා. නැත්තම් ඒ මිනිහා කොහොමද ආපා මන්දිගේ කඩෙන් බඩු ගත්තේ අලුත් සල්ලි කොල වීසි කරලා ආ මොනවා ඔව් ඔව් කවුද මේ මිනිස්සයා ඒ මිනිස්සයා නායෙන් රිංගලා කනත් සූරාගෙන එළියට ඇවිත් හොඳ මිනිහෙක් වගේ පෙනී හිටින ඕරගෙඩියෙක් ඕ කවුද ඔය ගේට්ටුවට ගහන්නේ? ආ කවුද හැබැයිට? මම මේ හීම්බණ්ඩා. ආ ආ හීම්බණ්ඩා මේ හොයාගත්තද ඒ ගොන් හොරා ගැන අලුත් සාක්කියක් දෙකක් උඹ? එහෙමයි. එහෙමයි එකක් නෙවෙයි. සාක්කි දෙක තුනක්ම තියෙනවා අයිබුවා. ආ ආ ආ එහෙනම් එනවා හොඳයි ඇතුළට. හ්ම්. මේ මේ ඔය බලුන් නැහැගේ කූඩුව ගාව වැඩි දවතින්නේ නැතුව කෙලින්ම මෙහාට ආව නම් හොඳයි. ආ මොනවද ඔය කඩදාසි බෑග් එකේ ඔතාගෙන ආවේ? කම්බේ මහ ලොකු දුර්ගන්ධයක් බොල. ඈ මොනවද උඹ මේ මුලා දැනි උන්නාන්සට ගෙනාවේ? ඇයි ඇයි දමුන්නාන්ට මට කිව්වේ සැකහිතන ඕනම දෙයක් දැක්කෝ ගෙනත් පෙන්නන්ට කියලා නැද්ද? හරි හරි හරි යටි දිගහැරපන්කෝ ඒ කරදාසි බෑග් එක. ආ ආ වාප්පච්චේ. මේ බලන්න මේ එක පොඩියක්. ඒක ගොම පීඩක් නෙවෙයි. ගොම තැම්බක් බොල ගොම තැම්බක්. එහෙමයි. එහෙමයි. මේවා අපේ හන්දියා ගේවා කියලායි මට හිතුනේ. ඒ ඉතින් අපේ ආරච්චි මහත්තයා මට කිව්වනේ සැක හිතන ඕනම දෙයක් ඇහිඳගෙන එන්ටේ කියලා. කිවනේ ධර්මයට කිව්වනේ. හරි හරි. කොහෙන්ද මේ වහින්ද ගත්තේ? ඒ වස්තුව මුදලාලිගේ අර ගව ගාතන මඩුව ගාවින්මයි. හ්ම් ගව ගාතන මඩුව මොකද්ද බොලේ ඈ ඒ කියන්නේ හදයා මරන්ට අරන් යනකොට දාපු වේවද මේ? හ්ම් මා මේක ලේසියෙන් අරින්නේ නෑ බොල. මේ වෙන මොනවද සැකහිතෙන දේවල් එකතු කරගත්තේ කියපන්. කියපන්. ආ. මේ මේ අනිත් පොදියේ තියෙනවා ගොනෙක්ගේ වලිග කෑල්ලක්. ඕ. ඒක අපේ හඳයාගේදී කියන්න අමාරුයි. නමුත් මං ඇහිඳගෙන ආවා. කො කො කො බලන්න කො බලන්න මෙහාට ගනි මෙහාට ගනි. ඈ බොල මේ ඒ තොම්බේ අග කෑල්ල ඔව් ඔව් ඔව් තොම්බේ මුල හරිය කපලා මේ ඒක නෙවෙයි වෙද මාමා ඔව් ඔව් ඔව් තාමත් මගේ කරත්තේ ඇදපු ගොහඳයා ගුණයි මගේ තිරික්කලේ නෑනේ බලපංකෝ මම මොකද දැන් මේකට කරන්නේ ඈ ධම්මුලා දෑනියගේ ගුණයි කරත්තේ හොරකම් කරපු හොරාව තාමත් අල්ලා ගන්න ආරච්චිලට බැරි වුණා නම් <coughs> ගමේ මේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ දේ හොරකම් කරන ඔරු අල්ලන්නේ කොහමද? ආ මේක ලේසියෙන් හරිදේ නෑ මාමා. ඔව් අන් අහන්නේ. ගුණයි කරත්තේ හොයාගන්න මිනිස්සු හැබෑටම ඇරියද? ඈ? එතකොට මොනවද ලැබිච්ච ඕඩුවාව? අනිත් එක මේ මේ සැකකාරයෙක් එහෙම ඉන්නවද? මේ එක සැකකාරයෙක්ගේ හැසිරීම ගැන තව හොයා බලන්ටයි දැන් වැඩ කරගෙන යන්නේ. ඔව්. එතකොට ඒ හොරා මේ මේ මේ මේ අහල පහල මිනිහ මේ ඊම් බණ්ඩා ඇහිදගෙන ඇවිත් තියෙනවා නෙමේ තොම්බේ කෑල්ලක්. තොම්බ කියන්නේ මේ මේ නගුටට වලිගෙට වලිගෙ මේ ඈහින් බණ්ඩෝ ආ තොම්බේ කිව්වේ වලිගෙට නේද මේ නගුට නගුටද නගුටද ඒයි ඒක වැහි වතුරට ගහගෙන ඇවිත් අර අහවලාගේ ගෙට හැරෙන බෝක්කුවට හිර වෙලා තිබ්බා මං ඒක දැන් එළියට ගන්නද බෑග් එකෙන් නෑ නෑ නෑ නෑ පයි පයි පයි ඒක ඒක හොඳට කරදාසියක උතලා පරිස්සමෙන් තියහන් පරිස්සාවක් ආවම ඒක හොඳ සාක්කියක් බොලයි පරිස්සම් කරගන්න. මං දැනගෙන හිටියේ නෑනේ මේ මේ මුවන් පැලැස්සෙත් අරක්කෝ ඉන්නවයි කියලා. ඒකනේ බලන්ටකෝ. එතකොට කොහොමද හොරුයි කියලා කවුරු හරි සැක කරන්නේ අපි. මේ මේ හීම් බණ්ඩා හීම් බණ්ඩා කියහන් කියාන් මිනිහෙක් හොරෙක්ද නොහොරෙක්ද කියලා දැනගන්න ලකුණු ආ මම බොට ඉගෙනුවනේ කියාන්කෝ එහෙයි මේ හොරා hina වෙන්නේ නැහැ මූණ හරි කපටි hina වෙතොත් hina වෙන්නේ වාසියක් දැක්කොත් විතරයි <laughs> හ්ම් <laughs> හැම මිනිහෙක්ගේ මූණ මට මතක් වුණා රකිල. ආන්න හරි ආන්න හරි ආන්න හරි. කවුද කවුද මේ මිනිහා කවුද මේ මිනිහා? මාන් උන්ද වාල්ලලා නොසෑහෙන වද හිංසා දීලා අහගන්නම් මගේ වාහනේ වෘෂභයයි දැන් ඉන්නේ කොහෙද කියලා. වා වා වා. වාහනේ කියන්නේ මොකක්ද ආයිබන්? හ්ම් වාහනේ කියන එක මතක නැද්ද උඹට? හ්ම් ඊම් බණ්ඩා වාහනේ කියන්නේ මං ගමන් බිමන් ගිය බක්කිය නොහොත් තිරික්කලේ නොහොත් පරංගි බහෙන් කියන ඔය කරත්තේ මට ඇහුණා මේ වෘෂභයෙකු කෑ ගහන සද්දේ. ඔව් ඔය ඔය ඔය ඇන්නේ ඔය නන්නේ ඒ නන්නේ එළ දෙනෙක් මං හිතන්නේ. හිම්බණ්ඩ හිම්බණ්ඩ දුවලා ගිහින් බලනවා ඒ අඳන්නේ අපේ හඳයද කියලා. බලපන් බලපන් දුවලා බලයන්. හා හොඳයි. ලේන්නු අඹ ගසට නැගී මී අඹ කනවා රෑන කිරව් කරල් කපාගෙන ඉකිලෙනවා මුතුමැණිකා පැලට විලා බලා ඉන්නවා මුතුමැණිකා පැලට වෙලා බලා ඉන්නවා ආ අන්න මං එයා ගැන හිතනකොටම පාර දිගේ ඇවිදගෙන යනවා හොනේ මේක නම් හිතා ගන්නටවත් බැරි දෙයක් අද අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවේ මාව දකින්නවත් දෙනවද මොකක්ද අර කරදාසියක උතාගෙන ඉන්නේ ආ. අනේ පාර නැවතිලා වටපිටාව හොදිසි කරනවා. හැබැයි ටිකක් කලබලින් වගේ ඉන්නේ. එක්කෝ ආරච්චි මාමගේ වැඩකට යනවා. නැත්තම් ගෙදර යන ගම. එක්කෝ නැත්තම් අතේ තියෙන පාර්සලේ මට දීලා යන්නවත් වෙනවද? හීම් බණ්ඩයියේ කොහෙද දුවන්නේ? ඔය වටපිට බල බල. මම මම මේ මුතුමැණිකේ. ඔය වැටට උඩින් බලන්නකෝ. ඔය ඔය වැට උඩ නැගලා මොකද කරන්නේ මුතු? මම මේ අනෝද ගෙඩි කඩනවා. අනේ ඩිංග කැවිල්ල මේ අනෝද ටික කඩන්න උදව් කරන්නකෝ. මම මේ මම මේ ලොකු හදිස්සියකට යන්නේ. ආ ආරච්චිලාගේ වැඩකට. මාව ලෝකේ හැම තැනම අරිනවා අර ගොණයි කරත්තේ හොයන්ට. අනේ අනේ තාමත් බැරි වුණාද හොයාගත්ත? බැරි වුණා නේන්න. දැන් බොඩකට කලින් ඇහුණා හරකේ කඩන සද්දේ. අර කියලා මාව එළෙව්වා ඒ හරක ගැන හොයන්ට කියලා. <laughs> ඒ අර කිරිකාරයාගේ එළදෙනගේ කිරියරුනහම පැටියට අඬ ගහන සද්දෙනේ. ඒක තමයි මුතු දැක්කද ආරච්චිලගේ ගොනා හරි කරත්තේ හරි මේ පාරේ යනවා. ගිය සුමාන නම් දැක්කා. ආරච්චිල බොහොම ලොකු හිතේදනාවෙන් උන්න ඉන්නේ. ඉතින් මාව වරිනවා රටේ හැම තැනම ගොනාගේ තොරතුරු හොයන්ට. ආරච්චි මාමට බැරිය තව ගොනිකුයි කරත්තකුයි ගන්නට. බැරි නෑ. නමුත් යාර ගේන්ටි එයාගේ වාහනේ පුරුෂ බෑයි දෙකම හොරු ගත්ත එකට මේ මුතු ඔය අනෝලක කැඩිල්ල වෙන කාට හරි කරන්ට දීලා ඔයා ඔය වැටෙන් බිමට බහින්ටකෝ කවුද ඉතින් මට උදව් කරන්නේ නෝකාරි කියන්න කාරි නෑ මම පස්සේ ඇවිත් අනෝද කඩලා දෙන්නම් කොමුට්ටු <clears throat> ඕ මම බිමට දැක්කා. හරි හරි හරි. මං එහෙනම් ගිහින් එන්නම්. මේ ගෙදර උදවිය දකි මම මේ අවේලාවේ ආවේ ඇයි කියලා. යන්ට එපා. අද අම්මයි තාත්තයි එන්ට රෑවි කීවා. මට හරි තනියක් වගේ දැනෙනවා අයියා. හරි එහෙමනම් ඉතින් මං ටික වෙලාවක් ඉඳලා යන්නම්. හැබැයි ඉතින් බරක් වුණොත් ආරච්චිලයි මාව හොයාගෙන. මේ ඒක නෙමෙයි. මොකද ඔය කඩදාසි උතාගෙන ඉන්නේ? ආ මේක මේ ගොම්වලිගේක කෑල්ලක්නේ. කිච්චේ යා. අක්ලගේ රාජකාරියට ගෙනියන සාක්කියක්. විචකරන්තර කහල ගොඩට. මේ මේ මගේ රත්තාවේ හැටිමුතු ආරච්චිලමට යමක් නියෝග කෙරුවොත් ඒක මං ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොකෙරුවොත් රත්තාව කරලා ඉවරයි. <laughs> නීනා ආරක්වලිගේ රස්සාවේ කොටහක්ද? ආ මං කියවනේ ආරක්කල බොහොම කේන්තියෙන් ඉන්නේ උන්නේ. ගමන් ගිය ගොණයි කරත්තේ හොරකම් කරපු හින්දා මිනිස්සු මිනිහට හූ කියලා hina වෙනවලු. ඒකයි ඒ ගොනාම හොයන්නේ. ඒ ගොනා මරලා ඇති කියලාත් ඔයා බලන්නත් මං ගියා මස් කඩේ සත්තු මරණ අපායටත්. මේ ඒක නෙමෙයි. ඔයා කැමතිද වැල් දොඩම් බොන්ට? ඔයා දෙන ඕනෑම දෙයක් මම බොන්නම්කෝ. නමුත් ඉතින් ඉක්මන් කරන්ට මුතු හොඳේ. ඒයි ඉඳපු හීම් බණ්ඩව දැක්කද? හීම් බණ්ඩව හීම් බණ්ඩව දැක්කද? <laughs> අපෝයි මන් දැකලා තියෙනවා හීම් බණ්ඩ. ඇයි? මං අහන්නේ මේ දැන් ටිකකට කලින් දැක්කද කියලා. <laughs> ඒ සැරේ ආරච්චිලා දෙදික්කාරයා මගේ ඔත්තු බලන්ට දාලාද? ඇයිදපු කතාවක් නැතුව නිකන් තක්බීරි වෙලා වගේ බය වෙලා ඉන්නේ. බය මේ ඉද්දප්පු මේ ඉද්දප්පු මොකාටවත් බය නැහැ. එන්ටි ගන්න එපා ඉද්දප්පු. මං ඇහුවේ හීම්බන්ටව දැක්කද කියලා. ආරච්චිරාල හීම්බණ්ඩව මේ පැත්තට එව්වලු අර නැති වෙච්ච ගොන් අස්ස ආංගිරි ගානවා ආංගිරි ගාන්ට ඒ ගොන් වස්ස කවුද මෙහාට දැක්කුවේ හ්ම් ඔය ඇහුනේ මුවන් පැලසේ කිරිකාරයේගේ එළදරක් මං හිතන්නේ හරි හරි ඉද්දපු මලේ ඒ උනාට හීම්බණ්ඩව දැක්කොත් ආරච්චි බලා ඉන්නවා කියලා විගහට එවනවා මේ අහනවා වෙදිකාර ඇත්තෝ ආරච්චිලගේ ඔය නගුටු ගොණයි අර කබල් කරත් දෙයි නැති වෙච්ච දා ඉඳලා මිනිහා හැමෝම සැක කරනවා. මේ අහක ඉන්න මාවත් සැක කරනවාද? <laughs> ඕකේ වැඩේ ඉද්දපු මලේ ආරච්චිලගේ තඹ සතේක දෙයක් හොරකම් කෙරුවොත් කවුරු හරි මිනිහා හැමෝම සැක කරනවා. ආ. ඉතින් කරේත් අර අර අර අනුරදගස් හිල්ලෙනා ඔබට පේනවාද? <laughs> රිලව් නැත්තම් වඳුරෝ ගෙඩි කන්ට එනවා කැලේ ඉඳලා ගම් වලට. මං දෝ ඔක්කොම ආනන්ද. එපා එපා එපා. ඒ රිලවෙක්වත් වඳුරෙක්වත් නෙවෙයි. මට පේනවා මිනිහෙකුගේ අතක් කිසිලා අනෝද කඩනවා. අර අර අර අර ඔන්න ඔය කඩාගත්තු දෙ. මං යනවා හීම් මණ්ඩ හොයන්න. නැත්තම් මට ආරච්චිලගෙන් බේරෙන්න බැරි වෙයි. අනේ ඒකනේ මට පේනවා ගහ ළඟ තියෙන වැට උඩ ඉන්න ගෑනු ළමෙක් අර. ඔය ඉස්කෝලේ යන ළමයින්ගෙන් මටත් බේරුමක් නෑ ගෙඩි જાති කඩා දෙන්නේ කියලා. <laughs> මිරිකාර ඇත්තෝ. ඒනම් ඉස්කෝලේ යන ළමයි නෙවෙයි. මට පේනවා හීන් බණ්ඩ ගහ උඩ ඉඳගෙන අනෝද ගෙඩි කඩලා දෙනවා එතනින්ද කෙල්ලෙකුට. <laughs> යෝසාරි. හීන් බණ්ඩ එනකල් ආරච්චිල බලා ඉන්නවා ගම් සභාපාරේ. මෙහෙ ඇවිල්ලා කෙල්ලෙකුට අනෝද කඩලා දෙන්න. මං ගිහිල්ලා ඔය හොරේ කීවොත් මොකද වෙන්නේ? මං දන්නවා හැබැයි ඔය බුතෝ කියන කෙල්ල නම් බොහොම හැඩකාරයි. ඊම් බණ්ඩගේ රස්සාවෙන් දුට්ට දා යෝක ආරච්චිලට කිව්වොත්. එපා එපා එපා. අපිත් ඔය වයස හොම හොරගල්ලා හින්දානේ. අනික හීම් බණ්ඩ ගියොත් මට අලුත් තුවක්කු කිටියක් ගන්න ලයිසොන් කොළ පුරවන්න කෙනෙක්. මං ලයිසන් කොලේ ගන්නේ නැතුව මට අලුත් වෙඩි බටයක් ගන්නවත් බෑ. ඕ. ඕන් හින් බණ්ඩ පාරට බහිනවා. අපි ඔය කිසි දෙයක් නොදන්න හැටියට කරබා ගන්න. හ්ම් හ්ම්. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර මයික් ප්‍රනාන්දු කමල් ගමගේ සහ දීල්කා විමර්ශනීය හඳුවල. කතනය රෝහණ කිරිවර්ධන. නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සහ ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන ගුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන